මේ ප්‍රශ්නේ එන්නේ අපි යම් රාමුවකට කොටු වෙලා ඉන නිසා. මේ රාමුව තමයි සුඛියත්ව කියන රාමුව. තමා කියන රාමුවක් එක්ක අපි මේ හැම එකක්ම කරන්නේ මෙන්න මේකත් එක්ක. ඉතින් මේ නිසා බුදුරුන්ගේ ධර්මයේ මේ ලෝකයට විශේෂ වෙන්නේ නැහැ. ලස්සන උදාහරණයක් තියෙනවා සීහනාද සූත්‍රයේ. සිංහයා හොඳට කේසර සලලා සිව් දිසාව බලලා සිව් වතාව තුන් වතාවක් සිංහනාද කරනවා. සිංහනාද කරන්නේ මොකටද දන්නවද? සිංහනාද කරන්නේ ආහාර හොයාගෙන යන්න. ආහාර හොයාගෙන යන සිංහනාද කරනකොට පුංචි සත්තු ඉන්නවනේ. ඒ සිංහනාදේ තව අර්ථයක් තියෙනවා. පුංචි සත්තු යාළුවගේ ගුල් වලට යන්න. මොකද හේතුව? අපරාධයලා වෙහෙසටපත් වෙනවා. මොකද සිංහයට වැඩකුත් නැහැ නේද? පුංචි සතෙක් ගොදුරු කරගෙන. සිංහයට වැඩකුත් නැහැ. නමුත් පුංචි සතා බය වෙනවා. ඒ නිසා පුංචි සතාට එයාගේ ගෝචර ස්වභාවයට යන්න සිංහයා සිංහනාද කරනවා. ඔක්කොම දැනුවත් කරලා සිංහයා මේ ගොදුර හොයාගෙන යන්නේ. මම දැන් ඔන්න ගොදුරක් හොයාගෙන එන්නයි යන්නේ කියලා තුන්වතාවක් සිංහනාද කරනවා. සිංහයා පින්වතුන් නරියව හු කියනවා වගේ නිතරම කෑ ගහනවද? නෑ. නර්ණ නිතරම හු කියනවා. නමුත් සිංහයා හැම නෑ. සිංහයා සිංහනාද කරන්නේ තේජාන්විතව. සිංහයා සිංහනාද කරන්නේ අවශ්‍යතාවය එක්ක. සිංහයා සිංහනාද කරන්නේ අර්ථයත් එක්ක. කෑම හොයාගෙන යන්නමයි. බුදුරන් වහන්සේ වදාරනවා සිංහයා කියලා කියන්නේ මම. කියන්නේ කවුද බුදුරන් වහන්සේ? සිංහයා බුදුරන් වහන්සේ. සිංහනාදය තමයි බුදුරන් වහන්සේට ආවේනික වූ ධර්මය. බුදුරන් වහන්සේට ආවේනික වූ ධර්මය මොකද්ද? සොකියත්වයේ ඉක්මන දහම. සොකියත්වය කියන්නේ තමන්ගේ ගෝචරත්වයේ විනාශ වෙන දහම. ඒක ඉක්මවන දහම. මෙන්න මේකට කියනවා බුදුරයන් වහන්සේගේ දහම. අන්න දැන් බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන්නේ සිංහයා නාද කරනවා වගේ. දැන් මොකද වෙන්නේ අන් සත්තුන්ට? පුංචි සත්තු පුංචි ගුල් වලට යනවා. මොකද මේ සිංහයා දන්නවා අපරාධය අර අර සත්තු අල්ලන්න දරන මගේ වෙහෙස. ඇයි බඩ බිරන්නේත් නෑ කෑවට. හොඳ සතෙක් තමයි අල්ලන්නේ හැබැයි ඒ සත්තු අල්ලන්න යන්නේ සිංහනාද කරලා මෙන්න මේ වගේ බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරන මොන ධර්මයේද? සොකියත්වයේ ඉක්මන දහම. සොකියත්වයේ ඉක්මන දහම කියන්නේ තමන්ට වූ ගෝචරත්වය ප්‍රහාණය වෙන දහම. දැන් අර සතෙක් දඩයන් කරාට පස්සේ සිංහයා හතාට පුළුවන් තමන්ගේ ඌ දෙයට අනුගත වෙන්න. බෑ නේද? හරකෙක් දඩයන් කරගත්තට පස්සේ සිංහයා නැත්තම් වෙන සතෙක් දඩයන් කරගත්තට පස්සේ සිංහයා ඒ ඒ සතාට 90 වැඩපිළිවෙලක් උට කරන්න පුළුවන්. බෑ. දැන් කාට අනුගත වෙලාද මේ සතා ඉන්නේ? සිංහයට අනුගත වෙලා. සිංහය ගොදුරක් බවටපත් වෙලා. ඒ කියන්නේ පින්වතුනි බුදුරන් වහන්සේ සොකියත්වයේ නිරෝධ දහමක් දේශනා කරද්දී මිනිස්සු තැති ගන්නවා. දැන් අර සත්තු ඔක්කොම බය වුන්නේ නැද්ද? සත්තු ඔක්කොම බයයි. ඇයි බය? අනේ අපිව දැම්ම අපි ගොදුරක් වෙයි. අපි ගොදුරක් වෙයි. සත්තු බයයි. මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරන සොකියත් ඉක්මවන මිනිස්සුන්ට තැති ගැනීම බය හට ගන්නවා. භාග්‍යතුන් වහන්සේ මාළුන් කිපුත සූත්‍රය පැහැදිලි කරනවා මේ ලෝකයාට මම සක්කාය නිරෝධය ධර්ම දේශනා කරද්දී බය වෙනවා. තැති ගන්නවා. ඇයි? හැමෝම කැමති Tamanටුව වින්දනයක් ලබන්න. සුඛීය වින්දනයක් ලබන්න. හැබැයි යම් කිසි කෙනෙක් මේකට අනුගත වුණා නම් එයාට දැන් සුඛියත්වය ලැබෙන වින්දනයක් ලැබෙයිද? සුඛියත්වයේ ඉක්මන ප්‍රතිපදාවක් ලැබෙයිද? සුඛියත්වයේ ඉක්මන ප්‍රතිපදාව. ඒ කියන්නේ පින්වතුනි සිංහය ගොදුරක් බවට පත් වුණා. සිංහය ගොදුරක් බවට පත් වුණා නම් එයාට හරකට හරකට ඕන දේ කරන්න බෑ. ඊළඟට වලහට වලහට ඕන දේ කරන්න බෑ. ගෝනට ගෝනට ඕන දේ කරන්න බෑ. ඔක්කොම දැන් සිංහයයි ගොදුරක් වෙලා. මෙන්න මේ වගේ පින්වතුනි අපි බුදුරන් වහන්සේගේ ධර්මයට අනුගත වුණා නම් එයාට කියනවා සෝතාපන්න කෙනා කියලා. එයාගේ ජීවිතේ කොහොමද? සොකීයත්වයට කොටු වෙච්ච රාමුවත් එක්ක දකින්න කෝණයක් නෙමෙයි තියෙන්නේ. එයාට තියෙන බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍යයත් එක්ක අන්න සොකී භව ඉක්මවන ධර්මයක්. පින්වතුනි අපි මේවා මේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මේක ගැන අපි වැඩි හිතන්නේ නැහැ. මොකද අපි හැමෝම දැන් ධර්මයක් හොයන්නේ මොකටද? තමන් සතුටකටපත් කරන්නනේ. තමන් වින්දනයක් ලබන්න. ඇයි මේකට හොයන්නේ? ඇයි මේක මේ විදිහට කටයුතු කරන්නේ? අපේ තියෙන පින්වතුනි ජීවිතයේ ස්වභාවයක් මේ ජීවිතයේ ස්වභාවය තමයි හැම වෙලෙම මොනවා හරි ලබලා හතුට වෙන එක. කාමයන් අයින් කරාට විමුක්තියක් හොයාගෙන යන වැඩපිළිවෙලකට ආවහමත් එතන කරන්නේත් මොකද්ද? Tamanට මොනවා හරි ලබලා සතුට වෙන්නයි හදන්නේ. තමන් හරි වූ නිත්‍ය වූ තැනකට ගිහිල්ලා සතුටු වෙන්නයි හදන්නේ. හැබැයි හොයන්නේ නෑ ඒ බුදුරයන් වහන්සේ පෙන්නපු කාරණාව මොකද්ද කියලා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ අපට මොනවද දෙන එකක් නෙමෙයි අපේ කෝණ වෙනස් කරන එක. මෙන්න මේකට කියනවා දර්ශනීයෙන් සවිසුද්ධ කරනවා කියලා. දැකීමෙනු යාශ්‍රව ප්‍රහාණය කරන්නේ. දැක්මත් එක මොන දැක්මද? ප්‍රඥාවෙන් දැක්ම. මේ දැක්ම ඇති කරගන්නට නම් තියෙන්නට ඕනේ යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ කියන්නේ යමක් අනුව. මොකද්ද යමක් කියන්නේ? බුදුරන් වහන්සේගේ ධර්මයේ. ඒක අනුව මනසිකාර කිරීම. මේකට තර්ක කරන්නේ නැහැ. තර්ක කරන්නේ නැහැ කියන්නේ පින්වතුනි තර්කයට ඉඩක් නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයට කියන්නේ පින්වතුනි නතක්ක අතක්ක කියලා නෙමෙයි. නතක්ක අතක්ක කිව්වොත් තර්ක නැහැ කියන එක. බුදුරන් වහන්සේ ධර්මයට කියන්නේ අතක්කාව චර කියලා. චර කියන්නේ හැසිරීමක් නැහැ. තර්කයේ හැසිරීමක් නැහැ. තර්කයේ හැසිරීමක් නැහැ කියන්නේ දැන් තරකයක් යෙදෙන්නේ මොකක් එක්කද? තරකයක් යෙදෙන්නේ අපේ පැත්තත් එක්ක ඇහෙන කාරණාව සංසන්දනාත්මකව බැලීමක් නේ. අපට යම්කිසි කොටු වෙච්ච රාමුවක් ඇහිච්ච හරි දැකපු හරි මොනවා හරි තියෙනවද? මේකත් එක්ක සංසන්දනාත්මක බැලීමක් එක තමයි අපි යමක් තේරුම් ගන්නේ. අන්න එකට කියනවා තරකය කිරීම කියලා. බුදුරන් වහන්සේ කියන ධර්මපරියාය අර විශේෂ වූ කාරණාවක් නේ තියෙන්නේ. අන්‍ය විමුක්තිකාමීන්ටත් එහා ගියපු විශේෂ කාරණාවක්. මෙන්න මේ පරියායත් එක ගැලපෙන්නේ නැහැ. එතකොට තරකේ හැසිරීමක් ඉදෙන්නේ නැහැ. ඒකයි තරකී හැසිරීමක් නැහැ කියන එකට අතක්කාවචර කියන්නේ. හැබැයි බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ ඇත්තයි කියලා යාට පිළිගැනීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන සත්‍ය මොකද එච්චරටම එයාගේ කෝණයට යමක් කතා කරලා තියෙනවා. මෙන්න මේකට කියනවා පින්වතුනි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත වූ කෙනාගේ ලක්ෂණය කියලා. මොකද ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් පිළිගන්නවා ඔහු දන්නවා ජීවිතය අවබෝධ කරගත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා. ජීවිතය අවබෝධ කරගත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා නම් ඒ කෙනා ළඟට යොමු වෙනවා. ඒ වගේම තමයි ශ්‍රමණවරු බොරු කියන්නේ නේ. ඒකත් දන්නවා. දැන් බලන්න අඟුලිමාල අඟුලිමාල দমনය වුණේ අඟුලිමාල කිව්වනේ මම ඇවිදින්නේ නැහැ කියලා. මම නවතිලා ඉන්නේ කියලා. එතකොට දැන් යන ගමන් නැවතිලා ඉන්නවා කියනවා කියලා දැක්කහම සාමාන්‍ය මිනිස්සුෙකුට හිතනවා නේ බොරු කියන්නේ කියලා. එතකොට නමුත් මෙයාගේ තියෙන කෝණයක් ශ්‍රමණවරු බොරු කියන්නේ නේ. දැන් මේ ශ්‍රමණේ බොරු කියන්නේ. එහෙනම් මොකද්ද මේ කියලා තියෙන්නේ? Taman දන්න දෙයට වඩා වෙනස් දෙයක්. නමුත් ශ්‍රමණයා බොරු කියන්නේ නැහැ. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා හුම්කන් දෙනවා. ඊළඟ කසීබාරද්දවාජට කියනවා කුබුරුහාන හැටි. මොකද කසීබාරද්දවාට බුදුරන් වහන්සේට කියනවා පින්ඩපාත ගියාට පස්සේ මම හොඳට අතපය තියෙන කෙනෙක් මම හොඳට කුඹුරු කරන් කන්නේ. ඉතින් ඔබත් හොඳ තරුණයෙක් අතපය තියෙනවනේ. හම්බ කරන් කන්නකෝ. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ කසීබාරද්දවාට කියනවා ඔව් අමත් ගොවියෙක් තමයි. අමත් ගොවිතැන් කරනවා. දැන් එහෙම කිව්වට පස්සේ සාමාන්‍ය අපේ සමාජයේ මිනිස්සුන්ට නම් මේ බොරුනේ කියන්නේ කියලා කියනවනේ. ඇයි ඒ? ශ්‍රමණවරුන්ගේ චරිතය දකින්නේ නැහැ. ශ්‍රමණවරු කියන්නේ බොරු කියන කට්ටියක් නෙමෙයි. එතකොට මේ බුදුරණවහන්සේ විවහාර කරේ තමන්ගේ භාෂාවෙන්. තමන් කරන කාරණාවක්. හැබැයි එයාගේ පැත්තට ගිහිල්ලා කතා කරේ. මෙයාගේ පිළිගැනීම තියෙනවා කසීබාරද්දෝහජ්ජගේ ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ කියලා. දැන් මේකට ඇහුම්කන් දෙනවද නැද්ද? ඇහුම්කන් දෙනවා. අන්න ඇහුම්කන් දුන්න තැනදී තමන් ඉන්න රාමුවට එහා ගියපු විග්‍රහයකින් සද්ධා බීජන් තපෝ වුට්ටි කියලා ලස්සනට විග්‍රහ කරලා පෙන්නන මොකද්ද? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ස්වකීයත්වයේ ඉක්මන ධර්මයි. ඒ ඒ කෙනාට ආවේනික වූ කාරණාවට අනුගත වෙලයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. දැන් මොකද්ද වෙනස් වුනේ? වෙනස් වුනේ පින්වතුනි Taman දකින විදිය. Taman දකින කෝණේ. මෙන්න මේ දකින විදිය වෙනස් වන ප්‍රතිපදාව තරකයෙන් හම්බෙන්නේ නැහැ. මොකද තරකයක් ඒ ධර්මයේ නැහැ. තරකයේ හැසිරීමක් ඒ ධර්මයේ යෙදෙන්නේ නැහැ. තරකයක් හැසිරෙන්න නම් ඒ කියන මොනවා හෝ කාරණාවක් අපි කියන දේත් එක්ක ගැළපෙන්නට වෙනවනේ. එහෙම ගැළපෙන එකක්වත් නැහැ. එහෙම සැසඳන එකක්වත් නැහැ. ඒ නිසා තරකේ හැසිරීමක් නේ. හැබැයි පින්වතුනි තරකේ හැසිරීමක් නැති වුණාට ඒක ඇත්තයි. මොකද ශ්‍රමණවරු බොරු කියන්නේ නේ. අන්න ඒකට අනුගත වෙලා මානසිකාර කරනවා. ඒකයි ඒකට අනුගත වී මානසිකාරී. යෝනිසෝ මානසිකාරය. අන්නේ යෝනිසෝ මානසිකාරීකයි දර්ශනය වෙන්නේ. සඳ වතුරක් සෑමත් සොමි ගුණේනා දිව මතුරක්